බුද්ධික මහත්තයා අවසරයි ස්වාමීන් වහන්ස YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා ඉතින් ධර්මයේ ඉගෙන ගන්නේ නම් අපට ප්‍රඥාව වැඩි දියුණු කරගන්න පුළුවන්ද ධර්මය අපි අපි ධර්මයේ ඉගෙන ගන්නේ නම් අපට ප්‍රඥාව වැඩි කර වැඩි දියුණු කරගන්න පුළුවන්ද? ඔව් ධර්මයේ ඉගෙන ගැනීම තුළ සුත්තමය ප්‍රඥාව දියුණු කරගන්න පුළුවන්. ඊට පස්සේ ඇසූ දහම් කරුණු නැවත නැවත හේතුඵල වශයෙන් ත්‍රිලක්ෂණ වශයෙන් චතුරාර්ය සත්‍ය වශයෙන් ස්කන්ධ ධාතු ආයතන පරමාර්ථ ධර්ම වශයෙන් බෙද බෙදා විමස විමසා සාකච්ඡා කරමින් නැවත නැවත සිතන කල්පනා කරන ප්‍රමාණයත් එක්කලවට චින්තාමය ඥානය දියුණු කරගන්න පුළුවන් ඊට පස්සේ අපි සති සම්පජඤ්ඤය දියුණු කරගෙන ඒවා ප්‍රත්‍යක්ෂ කරන මට්ටමට භාවනාමය ඥානය දියුණු කරගන්න පුළුවන් එහෙම ඉතින් ඒකේ පියවරෙන් පියවර ඉදිරියට යා යුතුයි අපිට දහම් කරුණු ඇසීම තුළින් අපිට පුළුවන්කම තියනවා අ සමවින්ම ප්‍රඥාව සුතමය වශයෙන් දියුණු කරගන්න